නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි පියාවසෝ උච්චති චිත්තාවතානුකෝ ආවසෝ ආරිය සාමෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනේ උතුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ අවසර පරිද්දෙන් ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ විසින් විස්තර විවරණය කරන ලද සම්මා දිට්ඨි සූත්‍රයේ සම්බන්ධ මාතෘකාවකේ ධර්ම දේශනය සඳහා ඉදිරිපත් වුණේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනය නිවනට පිවිසීමේ දොරටු දෙකක් බව බෞද්ධයන් හොඳින් අහලා තියෙනවා. එසා ධර්ම ශ්‍රවණ ආනිසංසාදිය සඳහා කාලයේ නොගෙවා මාත්‍රිකා කළ දේශනාවට අනුතුරු අනුව දහම් පද විවරණය කිරීමට අපි සූදානම් වෙමු. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඒකාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන පැමිණි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අනෝමදසේ බුද්ධ කාලයේදී මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සරද තාපසව අනෝමදසේ සරුවක්ඥන් වහන්සේගෙන් විවරණ ලැබුවා ගාතම බුදුසසුනේ උපතිස්ස නමින් ඉපද සාරිපුත්‍ර නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අගතන්පත්ව අග්‍රශ්‍රාවක තානාන්තර ඇතුව අරිහත්ත්වයෙන් නිවන් සුව ලබනවා කියන විවරණ ලැබුණා එසේ ඒකාසංකයේ කල්පලක්ෂයක් තිස්සේ පිරෝපාරමී ඇතිව ප්‍රඥාවෙන් අගතන්පත් වූ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානව සරුවඥන් වහන්සේ දේශෝ ශ්‍රී සද්ධර්මයේ ඒ ආකාරයෙන්ම දේශනා කරන්න සමර්ථ වුණ. ඒක නිදසුන් තමයි මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ පාළිය, පරිසම්බිදා මග්ග පාළිය වැනි ග්‍රන්ථ සරුවක්ඥන් වහන්සේ දෙසූ දේශනාවන් මාතෘකා කොටගෙන ඒවා බොහෝම ලස්සනට ඊ타ත්ම අර්ථව්‍යංජන පද සම්බන්ධ කොට ධර්ම විවරණ කරන්නට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සමර්ථ වී තිබෙනවා. ඒ සියල්ලට වඩා මුල් තැන ගන්න අභිධර්ම දේශනය. සරුවක්ඥන් වහන්සේ අභිධර්ම දේශනය පැවැත්වුවේ බුද්ධත්වයෙන් අත්වෙනි අවුරුද්දේ තවතිසා භවනේ ඒ පාවතින්ස භවනයේ දේශනා කරන දේශනාව දිනක් පාසාම දවසක් පාසාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේට සංක්ෂේපයෙන් සරුවක්යන් වහන්සේ දේශනා කරන අනුත්තත් විල ළඟදී ඒ සංක්ෂේප්ත දේශනේ තමයි මධ්‍යම ප්‍රමාණයට විස්තර කරමින් තමන් වහන්සේගේ ශිෂ්‍ය 500ක් භික්ෂුන් වහන්සේට උගන්වුවේ අද අභිධර්ම සත්‍ය ප්‍රකරණය නමින් පවත්නේ ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බෙද බෙදා දේශනා කළ ධර්ම සම්භාරයයි. ඒ සියල්ලේ ප්‍රභවය පටන් ගැනීම සරුවක්ඥන් වහන්සේ సంతානයයි. සරුවක්ඥන් වහන්සේ අභිධර්මයේ ආબોධ කළ එක චිත්තක්ෂණයයි. ඒ කියන්නේ අරිහත් මාර්ගඥානයේදී මුළු ධර්මයේම ආબોධ කරගත්තා. සම්මාසනය කරන්න ගියා දින හතක්. බුද්ධත්වයෙන් හතරවෙනි සතියේ රතනාගර සතියේදී අභිධර්මයේ සම්මාසනය කළා හත්වෙනි දාස වෙනකොට ඒ දේහෙන් බුදු රැස්මිය දෙන්න පටන් ගත්තා. නමුත් ඒක වචනෙට නම්වා දේශනා කරන්න ගත වුණා මාස 3ක්. දාස 90ක් සාමාන්‍ය කෙනෙකුගේ වාක් විලාසය වගේ නෙමෙයි. අපවන්නේ එක වචනයක් කියන කෙටි කාලය තුල සරුවක්ඥන් වහන්සේට පුළුවන් වචන 128ක් ප්‍රකාශ කරන්න. සාමාන්‍ය කෙනෙක් එක වචනයක් ප්‍රකාශ කරනකොට අනදරයන් වහන්සේට වචන 8ක් කතා කරන්න පුළුවන්. අනදමාහිමියන් වහන්සේක වචනයක් කතා කරනකොට සරුවඥන් වහන්සේට වචන 16ක් කතා කරන්න පුළුවන්. නිසා සාමාන්‍ය කෙනෙකුගේ වාක් විලාසයට වඩා 128 ගුණයකින් සරුවඥන් වහන්සේගේ වාක් ධාරාව පවතිනවා. ඒ දීර්ඝ කාලයක් පෙර වාක් සුචරිතානුභාව බලයෙන් ලැබුණු පුණ්‍ය ඉරිදීයක්. ඒ විදිහේ වාක් විලාසයක් ඇති සරුවඥන් වහන්සේට අභිධර්ම දේශනා කරන්න දවස් 90ක් අවශ්‍ය වුණා. ඒ දවස් 90ෙම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වඩිනවා බුද්ධ උපස්ථානයේත හිමවත් ප්‍රදේශයේ අනුත්තත් විල සමීපයේට. සරුවක්ඥන් වහන්සේ සෑමදාම පින්දපාත වේලා සලකලා නිර්මිත බුදුරුවක් මවා මෙතෙක් මෙතෙක් දේශනේ පැවැත්වේවා කියා අදිෂ්ඨාන බල පිහිටුවලයි මනුලොවට වැඩම කරවලා උතුරු කුරු දිවයිනේ පිරිසුඟා වළ පිරිසුඟාගෙන අනවත්ත්ව වල සමීපයට වැඩම කළා දන් වළඳන්නේ. ඒ පන් පහසු වෙලා දන් වළඳන අවසානයේදී ශරීරත් මහ රහතන් වහන්සේට අර විස්තර දේශනාවේ 65ක් දෙසූ දේශනාවේ මාතෘකා ටික දේශනා කරනවා. ඒ සංක්ෂිප්ත දේශනාවයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මිනිස්යන්ට දරා ගන්න පුළුවන් ප්‍රමාණය සලකලා මධ්‍යම ප්‍රමාණයෙන් විස්තර විවරණ කළා සත්‍ය ප්‍රකාරණේ දේශනා කළා තියෙන්නේ. මේ තරම් ගැඹීර ප්‍රඥාවක් ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පැවතුණා. සමන් වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා ගංගා නම් ගඟේ වැලි මදිය මහා සාගරයේ ජල බිඳු මදිය මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවට අලඟු කරන්ඩ ඒ ගංගාවේ ජලමේ වැලිකට මදිය මහා සාගරයේ ජල බිඳු මදිය කියලා. තාත් හඳුන්වනවා සතර මහා දූපතට සතර මහා දිවයිනට එක ලෙස වහින වැහි බිඳු ගණන් කරන්න තරමට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රඥාව පැවතුණා. මේ තරම් ප්‍රඥා සම්පන්න උත්මයෙක් තමයි දෙවෙනි බුදු කෙනෙක් වැනි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසිනුයි සම්මාදිට්ඨි සූත්‍රය විස්තර කළා තියෙන්නේ. ඒ සම්මාදිට්ඨි කියන මේ මාතෘකාවත් ඒක අදාළ ධර්ම කොටසත් සියල්ල සරුවක්යන් වහන්සේ දේශෝ දේශනාවන්. ඒවා තමන් මාතෘකා කරගෙන විස්තර කිරීම කොයි මේ දේශනාවට ඇතුළත්ව පවතින්නේ. දැන් අපි සලකා බලමු මේ සම්මාදිට්ඨි සූත්‍රයේ අභ්‍යන්තරයේට. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවසෝ උච්චති. කිත්තාවතානුකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. මේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතා දේශනා කරනවා. එවත්නි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා. ආර්ය ශ්‍රාවක කෙනෙක් සම්මාදිට්ඨිය වෙන්නේ කොපමණකින්ද? ඒකයි කතේතු කම්මිතා පුච්චාව තමන් වහන්සේ විස්තර කරන්න කැමැත්තෙන් ප්‍රශ්න කළා. එවැගේම ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ දේශෝ නවලෝතුරා ධර්මයේ කෙරෙහි නොසැලෙන සද්ධාවේ පිහිටියේ වෙන්නේ කොපමණකින්ද? ආගතෝ විමං සද්ධම්මං මේ බුද්ධ ධර්මයේ තේවත් නවලෝතුරා ධර්මයේ පැමිණියා වෙන්නේ කොපමණකින්ද? උදුගතා සදිට්ඨි. උනාසේගේ දෘෂ්ටියේ සම්‍යක් දෘෂ්ටියේ ඍජුව නිවන දක්වා වැටේ පවත්නේ කොපමණකින්ද කියන මේ ප්‍රශ්නයයි මාතෘකා පාඩේ සඳහන් වෙන්නේ. එවත්නේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන්නේ කොපමණකින්ද? ආර්ය ශ්‍රාවක කෙනෙක් සම්මාදිට්ඨි වෙන්නේ කොපමණකින්ද? උන්වහන්සේගේ සම්‍යක් දෘෂ්ටිය නිවන දක්වා ඍජුව පවත්නේ කොපමණකින්ද? උන්වහන්සේගේ ශ්‍රද්ධාව නවලෝතර ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් බවට පත්වන්නේ කොපමණකින්ද? උන්වහන්සේ නවලෝතර මේත පිවිසුණා වෙන්නේ කොපමණකින්ද කියන කායේ මේ ප්‍රශ්න පාඨයේ තේරුම. ඊළඟට භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ ආයස්මත් සාරිපුත්‍රයන් වහන්සේටම මේ ප්‍රශ්නය වැටහෙවා. අපි බොහෝ දුර බැරි සිටිනම් ආයස්මත් සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න පැමිණෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එනිසා ආයස්මත් සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේටම මේ ප්‍රශ්නයට පිළිතුරු වැටහි අපට දේශනා කරේවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රතිඥා දුන්නා එසේනම් ඇවැත්නේ සමන් දෙන්න. සාදුකම් මනසකරෝත ඊටාම හොඳින් මෙනෙහි කරන්න. දසවන් නමාගෙන පදයක් පදයක් ගන්න මෙනෙහි කරමින් මේට සමන් දෙන්න. කියලා උන්වහන්සේ දේශිස්සාමී මම දේශනා කරන්නේ මේ කියලා ප්‍රතිඥා දුන්නා. ඊළඟට මේ ධර්ම විස්තරයේ සඳහන් වෙනවා දහම් පද 16ක්. යතෝකෝ ආවසෝ අරිසාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති වෙන මාත්‍රකාවක් එකක් එවත්නි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ යම් වෙලාවක පටන් අකුසල් තේරුම් ගත්තා නම් අකුසල මූලත් තේරුම් ගත්තා නම් කුසලයක් තේරුම් ගත්තා නම් කුසල මූලයක් තේරුම් ගත්තා නම් එත්තාවතා පුකෝ ආවසෝ අරිසාවකෝ සම්මාදිට්ඨි හෝති මෙතකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිට්ඨික වෙනවා. උද්ගතා සදෙත්තේ නාසයේ සම්‍යක් දෘත්‍ය ඍජුව පැවතුනා වෙනවා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ බුද්ධ ධර්මයේ ගැන නවලතුරා ධර්මයේ ගැන නොසැලෙන ශ්‍රද්ධාවේ පිහිටියා වෙනවා. ආගතෝ ීමන් සද්ධම්මං මේ ලෝතුරා ධර්මයට පැමිණෙක් වෙනවා. ඊළඟට විස්තර වශයෙන් දැක් වෙනවා. මෙතන සම්මා දිට්ඨි කියන වචනේ ආර්ථය ඉස්සලා අපි තෝරා ගන්නට ඕනේ. දිට්ඨි කියන්නේ දර්ශනය දැකීම. දිට්ඨි කියනවා දෙකක්. සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි. මේ සම්මා කියන නිපාතයයි මිච්ඡා කියන නිපාතයයි ඉදිරිපත් වීමෙන් දිට්ඨිය දෙවදාරුම් වෙනවා. සම්මා දිට්ඨිය සෝබන වූ, ප්‍රශස්ත වූ, යාථාවක වූ, නෛර්යානික වූ, කුසල වූ දෘෂ්ටිය සම්මා දිට්ඨිය. මිච්ඡා දිට්ඨි කියන්නේ අශෝභන වූ අප්‍රශස්ත වූ එවාගේම අයාථාවක වූ අනිර්යානික වූ අකුසල වූ දෘෂ්ටිය මිච්ඡාදිට්ඨි. ජාතක සාසනෙට පළ සලකා බලමු. දිට්ඨි කියන්නේ කුසල පැත්තේ ප්‍රඥාව අකුසල පැත්තේ මිච්ඡා දිට්ඨි කියන චෛසික ධර්මයේ චෛසික දෙපනසක් කියනවානේ සෝබන 25යි අසෝබන 14යි අන්‍ය සමාන 13යි සියල්ල 52ක් වෙනවනේ. එයින් සෝබන 25ට ඇතුළත් වෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. මේක තමයි කුසල පැත්තේ සම්මා දිට්ඨි. අකුසල පැත්තේ මිච්ඡා දිට්ඨි කියවෙන්නේ අකුසල ඡායසික 14 අතුරෙන් ලෝභ මූල සිත් අතෙන් හතරක යෙදෙන මිත්‍යා දෘෂ්ටි ඡායසිකයයි. එතකොට මේ දෙක සම්මා දිට්ඨි කියනකොට සෝබන දෘෂ්ටිය, සෝබන දැකීම, ප්‍රශස්ත දැකීම, යාතාවක දැකීම, නෛර්යානික දැකීම, කුසල දැකීම. එතන සෝබන කියන්නේ උතුම් කියන තේරුමයි. උතුම් දැකීම සම්මාදිට්ඨිය. ප්‍රශස්ත කියන්නේ ගෞරවයට පාත්‍ර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කළ දිට්ඨිය සම්මාදිට්ඨි. එවැගේම යාතාවක යාතාවක කියන්නේ ඒකාන්තයෙන්ම සත්‍ය වූ නිවැරදි වූ සම්මාදිට්ඨියයි. එතන යාතාවක කියන්නේ නිවැරදි. නෛර්යානික කියන්නේ පමුණුවද සැපයට සුගතියට නිවනට පමුණුවන බැවින් නෛර්යානික දිට්ඨිය සම්මා දිට්ඨිය ඊළඟට කුසල අකුසල් නැසන බැවින් අකුසල් නැසන දිට්ඨිය සම්මා දිට්ඨිය මෙසේ විශේෂණ පද පහකින් මේක හඳුන්වන්න පුළුවන් මිත්‍යා දිට්ඨි කියන එකත් ඒ වගේම විශේෂණ පද පහකට සම්බන්ධ කරන්න පුළුවන් අශෝබන අශෝබන කියන්නේ අයහපත් අයහපත් දැකීම මිච්ඡාදිට්ඨිය. ඒ වගේම අප්‍රශස්ත බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිඳා කරන ලද, ගර්හා කරන ලද, පිළිකුල කරන ලද, අත්හරින ලද ඥානවන්තයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද දිට්ඨිය මිච්ඡාදිට්ඨිය අප්‍රශස්ත දිට්ඨිය. අයාතාවක අයාතාවක කියන්නේ සාවද්ද වැරදි සාහිත දෘෂ්ටිය මිච්ඡාදිට්ඨිය. අනාර්යානික සැපයට නොපමනුවන දුකට පමනුවන දිට්ඨිය අනෛර්යානික බැවින් මිච්ඡා දිට්ඨිය අකුසල අකුසල කියන්නේ අකෝසල් කියන්නේ මෝහයට නම අවිද්‍යාවට නම ඒ අකෝසල් සංඛ්‍යාතේ මෝහයෙන් යුක්ත දිට්ඨිය මිච්ඡා දිට්ඨිය මෙන්න විශේෂණ පද පහකින් මිච්ඡා දිට්ඨියත් පැහැදිලි කරලා තියෙනවා එතකොට මේ සම්මා දිට්ඨිය කියන උතුම් දිට්ඨිය ලබන්නම් ඉන්නවා තුන් දෙනෙක් සම්මාදිට්ඨිය ලබන අය තුන්දෙනෙක් ඉන්නවා. පෘතුජන සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකයා. සෛක්ෂ සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකයා සහ අසෛක්ෂ සම්‍යක් දෘෂ්ටික ආර්ය ශ්‍රාවකයා කියලා. පෘතුජන, සෛක්ෂ, අසෛක්ෂ. එම් පෘතුජන සම්‍යක් දෘෂ්ටිකයා කොටස් දෙකකට බෙදෙනවා. බෞද්ධ, අබෞද්ධ. බෞද්ධ අබෞද්ධ කියලා ප්‍රත්‍යඥ සම්මාදිට්ඨිය කියන්නේ කියනවා. එයින් අබෞද්ධ සම්මාදිට්ඨික කිව්වේ කර්ම ක්‍රියාවාදී බාහිර තාපසවරු. කර්ම ක්‍රියාවාදී බාහිර තාපසවරු ඒ තාපසවරු අනුගමනය කරන්නන්ද බාහිර සම්මාදිට්ඨිකයෝ වෙනවා. ඒ ඇත්තන්නේ සම්මාදිට්ඨිය හඳුන්වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. කම්මස්සකතා සම්මාදිට්ඨිය. කම්මස්සකතා කියන්නේ කුසල හෝ අකුසල හෝ කර්මයක් පිළිගන්නවා. ඒ කර්මයේ විපාක පිළිගන්නවා. එතකොට කුසල අකුසල කර්මයේ ඇති බව පිළිගන්න ඒ විපාක ඇති බව පිළිගන්නවා නම් ඒකට කියනවා කර්ම ක්‍රියාවාදී කියලා. ඒකල සම්මාදිට්ඨි වශයෙන් කියන්නේ කම්මසකතා සම්මාදිට්ඨි. බෞද්ධ සම්මාදිට්ඨිකයාගේ තියෙන ওই දෙකම. කම්මසකතා සම්මාදිට්ඨිය සහ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. කම්මසකතා සම්මාදිට්ඨිය කියන්නේ කුසල් අකුසල් විපාක පිළිගන්නවා. ඒවා අදහනවා. ඒ වගේම සත්‍යානුලෝමික කියන්නේ චතුරාර්ය සත්‍ය ආબોධයේ සුදුසු පරිද්දෙන් පිළිවෙත් පුරනවා. ඉසරණේ පිළිතනවා, නිත්‍ය සීල පිළිතනවා, උපෝසත සීල පිළිතනවා, දාන සීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන් කරනවා, දස පාරමී පුරනවා, දස කුසල කර්මපත වඩනවා කරණීය ධර්ම අනුගමනය කරනවා මහා මංගල ධර්ම අනුගමනය කරනවා බෝධිපාක්ෂි ධර්ම අනුගමනය කරනවා සමත භාවනා වඩනවා විපස්සනා භාවනා වඩනවා අභිඥා බල උපදවනවා මේ ආදී වශයෙන් තියෙන නිවනට උපනිශ්‍රේ වෙන යහපත් කුසල ක්‍රියාවන් යෙදෙන ප්‍රඥාව තමයි සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන්නේ. ඒකේ තියෙන අවස්ථා කීපයක්. දැන් මුලින් සඳහන් කළ කම්මසකතා සම්මාදිට්ඨිය ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය මග්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය කියලා කොටස් හයකට බෙදෙනවා කම්මසකතා සම්මාදිට්ඨිය කුසල අකුසල කර්ම විපාක පිළිගන්න නුවණ ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය සමත භාවනාව සම්බන්ධ ප්‍රඥාව විපස්සනා සම්මාදිට්ඨිය විදර්ශනා ඥාන මග්ග සම්මාදිට්ඨිය හා ඵල සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ග ඥාන ඵල ඥාන මේ විදිහට ප්‍රභේද කීපයක් ඇති නමුත් ධර්මතා වශයෙන් එකයි එනම් ප්‍රඥාව එතකොට මෙන්න මේ ප්‍රඥාව යම් සංකාණයක පිහිටනවා නම් ඒ පිහිටන්නේ යම් යම් දර්ශනයක් නිසාද යම් ආબોධයක් නිසාද ඒ ආબોධයයි මෙතන මේ ප්‍රශ්න පාන්තියේ සඳහන්ව තිබෙන්නේ මෙතන ප්‍රශ්න තියෙනවා 16ක්. ඒ 16ෙම සඳහන් වන්නේ මෙන්න මේ කියන මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන ප්‍රඥා පහල කර ගන්න ආකාරයි. එයින් පළමුවෙන් තමයි අකුසල අකුසල මූල ගැන කුසල කුසල මූල ගැන ආબોධය. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ අකුසල් වශයෙන් දේශනා කළ දස අකුසල කර්මපතය. කයින් සිදුවෙන පානාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාරය වචනෙන් සිදුවෙන මුසාවාද, විසුන වාච, පරුස වාච, සම්පප්පලාප. සිතින් සිදුවෙන අභිඥා, ව්‍යාපාද, නිච්ඡාදිත්‍ති. මේ 10ට කියනවා අකුසල කර්මපත. කර්මපත කියන්නේ දෙලෙම ප්‍රතිසන්ද විපාක දීමද සමර්ථ කර්ම නිසයි. මේ කියන කරුණු 10ම අංග සම්පූර්ණව සිද්ධ වුණා නම් කෙලින්ම ප්‍රතිසන්දිදායක කර්ම බාටපත් වෙනවා. නිසා ඒකට කියන කර්මපත කියලා. අංග සම්පූර්ණ නවෝ කර්මයන් කියන්නේ කර්ම. සතෙක් මරන්න ඕනේ කියලා හිතුවා. ඒවට අවශ්‍ය උපන්න උපක්‍රම යෙදුවා මැරුවේ නැහැ. නමුත් ඒකට කියනවා කර්මය අකුසල කර්මයක්. යම් වෙලාවකින් අංග සම්පූර්ණව ප්‍රාණඝාතයේ සිද්ධ වුණා නම් කර්මපතය. ඒ වගේ තමයි හැම කර්මයක්ම පූර්ව භාග අවස්ථාවේ කර්ම. ඒක අංග සම්පූර්ණව සිදුවීමෙන් කර්මපත අන්නේ සියල්ලට කියනවා අකුසලා කියලා. අකුසල මූල කියන්නේ ඒ කියන අකුසල කර්මපතයන් සිද්ධ වෙන්න මූල ධර්ම තුනක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ. මේ තුන මුල් වෙලා තමයි අකුසල 10 සිද්ධ වෙන්නේ. ඉතින් මේ ලෝභ, දෝෂ, මෝහ කියන මූල ධර්ම තුනත් එවාගෙම දස අකුසල ධර්මත් සියල්ල ආબોධ කරගත්තා නම් අන්න ඒක සම්මාදිට්ඨිය. දැන් තමන්ගේ හෝ අනුන්ගේ හෝ අකුසලයක් මේක අකුසලයක් කියලා තේරුම් ගන්නවා. අකුසලයක් කියලා තේරුම් ගන්නවා පමණක් නෙමෙයි. ඒක අකුසලයේ අභිභවනය කරන්නත් ඥාන සම්පන්න වේදවා. දැන් අපි සලකා බලමු කෙනෙක් අතින් මඳුරෙක් මැරුණා කියලා. ඉතින් කෙනින්ම පාන ප්‍රාණාති පාතා අකුසලයේනේ. Taman දැන දැන මඳුරා මැරුවා. මේ මැරෙන අවස්ථාව දැන් Taman තේරුම් ගන්නවා තේරුම් ගන්නවා මේක මහා අකුසලයක් වුණා. මේ අකුසලයේ සිද්ධ වුනේ දේශ මූලසිතකින්. ඒ කියන්නේ මේක විපාක Taman දැනගෙනත් දැනගෙනත් කරපු නිසා එතෙන්දී බොහෝ සෙයින් අසංඛාරික පටිඝ සම්ප්‍රයුක්ත සිතක් පහළ වෙන්න පුළුවන්. දෝමනස සාගත පටිඝ සම්ප්‍රයුක්ත අසංඛාරික සිත වෙන්නත් පුළුවන්. Tamange ඕනකමීම කළ නිසා. එතකොට එතන තියෙනවා චෛතසික ධර්ම 20ක්. සිතත් එක්ක 21ක් තියෙනවානේ. අන්න ඒ ටිකක් වෙන් කරගන්නවා. දැන් මේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්න හේතු වුණානේ මගේ සිතේ ද්වේෂ මූල අකුසල සිතක් එක සිතක් නෙමෙයි. ඒ නම් දීති කෝටි ගාණක් ගිහිලා තමයි මේක සිද්ධ වුනේ. ඉස්සෙල්ලා හිතනවා මරන්න ඊළඟට අත උස්සනවා ක්‍රියා කරනවා අන්තිමේ මරනවා මේ ක්‍රියාව සඳහා එක් හා සමාන මනෝද්වාරික අකුසල පටික සම්ප්‍රයුත අකුසල චිත්ත වීති රාශියක් පහළ වෙනවා ඒ කියන්නේ නිමේෂයක්. නිමේෂයක් කියන්නේ ඇස පියහෙලන කැටි කාලයක්. එහෙම නැත්නම් අසුරසනක් ගන්න කැටි කාලයක් තුළ චිත්ත වාරේ කෝටි ලක්ෂයක් පහළ වෙනවා. ඒ තරමන ශීඝ්‍රයි චිත්තයාගේ පැවැත්ම. ඒක නිසා අර අකුසල චිත්ත වේති රාශිය මනෝද්වාරික වශයෙන් අර පටිඝ සම්ප්‍රයුක්ත සිත් පහළ වුණා. එතන තේනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර හතක් තියෙනවා. විතරක විචාර අධිමෝක විරිය ඡන්ද කියන පහක් තියෙනවා ප්‍රීතිය එතන නැහැ ඊළඟට මෝහ අහිරික අනුත්තාප උද්දච්ච හතරක් තියෙනවා ඊළඟට දෝෂය තියෙනවා හැබැයි ඉස්සා මච්චරයේ කුක්කුච්ච කියන හතරක් යෙදෙන්න ඕන නමුත් මෙතන ඉස්සා මච්චරයේ කුක්කුච්ච නැතිව දේශය පහළ වුණා එතකොට දැන් ඒ දේශ සාගත පටිඝ සම්ප්‍රයුක්ත සිට අපි හරවනවා නාම ධර්මයක් හැටියට ඒක එකක් පාසා නාම ධර්ම. එතකොට ඒව හරවනවා ත්‍රිලක්ෂණයට. මේ දේශමූල සිතේ පටිඝ සම්ප්‍රයුක්ත පස්සේ අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි පටිඝ සම්ප්‍රයුක්ත වේදනාව අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි පටිඝ සම්ප්‍රයුක්ත සංඥාව අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි ඔය වාගේ ධර්ම කොම ත්‍රිලක්ෂණයට හරවනවා එතකොට මෙන්න අකුසලයක් තේරුම් කරගත්තා අකුසල මූලයක් තේරුම් කරගත්තා ඒක ප්‍රාණය කිරීමේ උපායත් තම අනුගමනය කළා මෙන්න මේ වාගේ ස්වල්ප වශයෙන් හෝ මහත් වශයෙන් හෝ කායද්්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් අකුසලයක් සිද්ධ වුණා නම් ඒක අකුසලයක් බව පිළිගන්නවා ඒ සිදුවෙච්ච ආවල් අකුසල් සිටින් කියලා සිත අරමුණු කරගන්නවා ඒ සිතේ මෙච්චර මෙච්චර අකුසල මූලධර්ම පැවතුණා කියලා මූලධර්මත් තේරුම් කරගන්නවා එකම අකුසල සිතක්වත් හේතුක කියලා නැහැ. හේතුක අකුසල තියෙන ඔක්කොම 10ක්. ඒක හේතුක අකුසල දෙකක් තියෙනවා. මෝහ මූල සිත් දෙක ඒක හේතුකයි. දෝෂ මූල සිත් දෙකේ දෝෂ මෝහ. ලෝභ මූල සිත් 8 ලෝභ මෝහ. ওই විදිහට හේතුක අකුසල තියෙනවා 10ක්. ඒක හේතුක දෙකක්. ඒවා හරියට තේරුම් කරගත්තාම මෙන්න මේ අකුසල චිත තේරුම් කරගෙන අකුසල මූලයේ තේරුම් කරගෙන ඒක හරවනවා නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් හරවලා ත්‍රිලක්ෂණය නම් වෙනවා. මේ විදිහට හරවනකොට නියම සම්මාදිට්ඨියයි. දැන් අපි හිතමු මේ වෙලාවේ සතෙක් මැරුණේ නැහැ Taman අතේ. පෙර වෙලා තියෙනවා. මේක පෙර මේ ජීවිතයේ සිදු වෙලා තියෙනවා. අන්න ඒ කර්මණු කරගෙනත් ඒ හරවනවා මේ කකුසලයක්, මේ අසවල් අකුසල මූලයෙන් නිසා සිද්ධ වුනේ ඒ හරවනවා ත්‍රිලක්ෂණයේදී. අන්න ඒ වාගේ මීට පෙර සිද්ධ වෙච්ච දේවල් අරමුණු කරගන්න පුළුවන්. අද මේ මොහොතේ අකුසලයක් සිද්ධ නුණත් යම් හේකෙන් ප්‍රමාදයකින් අකුසලයක් මේ මොහොතේ සිද්ධ වුණා නම් ඒකත් හරවන්න ඕනේ මේ විදිහට විදර්ශනාවට. ඔන්න ඒ වාගේ කුසල කුසලංච පජානාති කුසල මූලංච කුසල කියන්නේ මෙතන සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ දස කුසල කර්මයක් කර්මපතයයි. පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී ආදී වේරමණී හතක් තියෙනවානේ ඊළඟට අනබිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි. මෙන්න මේ ධර්මතා 10ට කියනවා කුසල ඒකත් අර වගේම හරවන්න ඕනේ. දැන් මේ මොහොතේ කුසල සිතක් පහළ වෙනවා නම් ඒ කුසල සිත අපි බෙදන්නට ඕනේ නාම වශයෙන් පුතසෝ. දැන් අපි හිතමු මේ බණහන වෙලාව. සෝමනසකාගත ඥාන සම්ප්‍රයුක්ත හිතෙන් බණහනවා නම් ඒ හිතේ තියෙනවා ධර්මතා 34ක්. ඒ කියන්නේ අර අන්න සමාන ඡායසික ධර්ම 13 එනවා. සෝබන සාධාන ඡායසික 19 එනවා. ප්‍රඥා ඉන්ද්‍රිය එනවා. ඡායසික ධර්ම 33යි හිතත් එක 34යි. අපි ඒක හරවනවා නාම වශයෙන් නාම කොටාසයට ස්කන්ධ වශයෙන් ස්කන්ධ හතරට ආයතන වශයෙන් ආයතන දෙකට ධාතු වශයෙන් ධාතු දෙකට ඊළඟට හරවන එකක් ගානේ ත්‍රිලක්ෂණයට මේ කුසල පක්ෂය අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි මේ කුසල වේදනාව අනිත්‍යයි දුකයි අනත්තයි ඔයගේ එකක් එකක් ගානේ හරවනවා එතකොට අපි කුසලය ආબોධ කරගත්තා කුසල මූලය ආબોධ කරගත්තා ඒක නිකුත් යන ඒක ඇලෙන්නේ දැඳෙන්නේ මුලාවන්නේ නැති හැටියට විපස්සනා කරන්නත් අපට ප්‍රඥාව පහළ වුණා. ඒතර මෙන්න මේ විදිහට ඒ පළවෙනි කුසල් සිතේ තියෙන කුසල මූල තුනම අලෝභ, අදෝස, අමෝහ. ඒ වගේම ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරේ අලෝභ අදෝස සමෝ තුන තේනවා ඥාන විප්‍රයුක්ත සිත් හතරේ අලෝභ අදෝස මූල දෙක තියෙනවා. ඒකට කුසල මූල කුසල ධර්ම කුසල මූලාබෝධ කරගෙන ඒවා නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බෙද බෙදා ඊළඟට ත්‍රිලක්ෂණයට හරවනවා. දැන් ඒකට සම්මා දිට්ඨියෙන් මේක සිද්ධ කෙලේ ඊළඟට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාළනවා යතෝකෝ ආවසෝ අරේතාවකෝ එවං අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති එවං කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිසාවකෝ සම්මා දිට්ඨි හෝති උදුගතාස දෙක්කේ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ීමං සද්ධම්මං ආයස්මතුන් වහන්සේ යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මෙසේ අකුසලයේ තේරුම් ගත්තා නම් ආબોධ කරගත්තා නම් අකුසල මූලය කුසලය කුසලයේ මූලය ආબોධ කරගත්තා නම් මෙතෙන්ද ආර්යශාවකයන් වහන්සේ සම්මාදිට්ඨික වෙනවා. උන්වහන්සේගේ සම්‍යක් දෘෂ්ටියෙන් ඍජුව තේරුත්තාතුනා වෙනවා. උන්වහන්සේ නවලෝතර ධර්මයේ කෙරෙහි නසලන ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් බාටපත් වෙනවා. උන්වහන්සේ මේ නවලෝතර ධර්මයට පැමිණෙන්නේ වෙනවා. මෙන්න මේ දෙයට එකක් එකක් ගානේ විස්තර විවරණ වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ ධර්මය පහදා දුන්නා. ඊළඟට දේශනා කොට වදාලා ආහාර ගැන. වික්ෂුන් වහන්සේලා ආරාධනා කළා සාදු සාදු ආයස්මතුන් වහන්සේ අපට මේක හොඳින් වැටහොන තවත් කියනවාද ක්‍රමයක් මේ සම්මාදිට්ඨිය තේරුම් ගන්න. ඒ සරුවත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළ එසේ යැවැත්නි තවත් තේරෙනවා. යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ආහාරය ආબોධ කරගත්තේ නම් ආහාර සමුදය ආબોධ කරගත්තේ නම් ආහාර නිරෝධය අවබෝධ කරගත්තේ නම් ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදා අවබෝධ කරගත්තේ නම් එතකින්ද ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිට්ඨික වෙනවා සම්මාදිට්ඨිය ඍජුව පැවතුණා වෙනවා ධර්මයේ අවස්ථා පසන්න කෙනෙක් වෙනවා මේ ධහමත සැමිනි කෙනෙක් වෙනවා කියන එක මාත්‍රකාවකින් දක්වලා ඒක ඉස්තර කළා ආහාරේ ආහාරයේ කියන එක කොටස් හතරකට බෙදෙනවා සත්තානෝමී ආවතු ආහාර බුතානං වා සත්තානං සිටියා සම්බවේසේනං වා අනුග්‍රහාය සතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා සතියා විඥානං චතුත්තං එවත්නි ආහාර හතරක් තියෙනවා උපන්න සත්‍යයන්ගේ පැවැත්මටත් උපදිනුන් ඉන්න සත්‍යයන්ගේ අනුග්‍රහ පිණිසත් ආහාර හතරක් තියෙනවා කබලින්කාර ආහාරය පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය කබලංකාර ආහාරය කියන්නේ ආහාර උපජීවි ආහාරෙන් ජීවත් වෙන සත්වයන් අනුභව කරන ආහාර පාන જાති. කබලංකාර ආහාර. කබලංකාර ආහාරයේ මනුෂ්‍ය ශරීරයේ ආරම්භ වන්නේ මව කුසක ප්‍රතිසන්දි ගත්තන් පස්සේ යම් වෙලාවක මව අනුභව කරන ආහාර ඕජාව ඒ රූප කොටාසයට උරාගෙන ලැබෙනවා නම් එදා පටන් ආහාර සමුත්තා රූප ඒ ශරීරයේ පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආහාරයේ තියෙන උස්පාද ભેදයක්. දැන් ලෝකයේ ඉහළම ඒකන රූපසම රූප ආහාර ගන්න පුද්ගලයා තමයි කිඹුලා. කිඹුලා ගල් ගිලිනවා. ඔහුගේ කුසට ගල් ගිලිනාම ඔක්කොම ගිය වෙනවා. ඒක තමයි රූපසම ආහාර. ඊට වඩා මුරුගේ මොනරාගේ ආහාර. මොනරා නයි පොළොංගු වැනි සතුන් ගිලිනවා. ඔහුට කිසි විසක් නැතුව ඔහු ඒකෙන් යැපෙනවා. ඒකෙන් යැපෙනවා. මොන වාගේ ආහාරක වඩා සියුම් වෙනවා වලාගේ ආහාර. වලසහ තුන් අවුරුදු පරණ අංගනි දේවල් කනවා. ඒවා ඔහුගේ කෙල තවරුනාම අල වාගේ මුරුදු බාටපත් වෙනවා. ඒ වලසගේ ආහාරයට වඩා මුරුදු වෙනවා ඇතාගේ ආහාරය. ඇතා ගස් කොළන් වල අතු රිකිලි ආදී පවා කනවා. ඇතාගේ ආහාරයට වඩා සියුම් ආහාරයක් වෙනවා ගෝන මුවන් ගවර කියන සතුන්ගේ ආහාර. ඒ සතුන්ගේ ආහාරට වඩා මෘදු ආහාරයක් වෙනවා ගවයන්ගේ ආහාරය. ගවයන්ගේ ආහාරයට වඩා මෘදු වෙනවා හාවගේ ආහාරය. හාවගේ ආහාරයට වඩා මෘදු වෙනවා පක්ෂීන්ගේ ආහාරය. පක්ෂීන්ගේ ආහාරයට වඩා මෘදු වෙනවා පිටිතර ගම් වාසීන්ගේ ආහාරය. පිටිතර ගම් වාසීන්ගේ ආහාරයට වඩා මෘදු වෙනවා ගම් ප්‍රතින්ගේ ආහාරය. ගම් ප්‍රතින්ගේ ආහාරයට වඩා මෘදු වෙනවා රාජරාජ මහා මාත්‍යාදීන්ගේ ආහාරය. රාජරාජ මහා මාත්‍යාදීන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා ශක්තිති රජදරුවන්ගේ ආහාරය. ශක්තිති රජදරුවන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා භූමියත් දෙවියන්ගේ ආහාරය. භූමියත් දෙවියන්ගේ ආහාරයට වඩා සියුම් වෙනවා චාතුරු මහා රාජික දෙවියන්ගේ ආහාරය. මේ ඉහළට යන්න යන්න පරමේමිත වසවර්ධී ලෝකයේ ආහාරයේ සියලුම ආහාරයන්ට වඩා සිමඳ වූ මුරුදු ආහාරයක් වාතපත් වෙනවා. මේ ආහාරයෙන් අපේ ශරීරයේ හෝජාත්මක රූප පාල වෙනවා. ඒක තමයි ඒකට ආහාර කියන්නේ. අපි ආහාර අනුභව කරනකොට මුඛයට ආහාර පිටක් ගත්ත ගමන්ම අපේ ශරීරයේ රසනාර පිනලා රූප පුදාන්න පටන් ගන්නවා. ඒ උපදවන්නේ අපේ ශරීරයේ තියෙනවා කර්මජ, චිත්තජ, උත්තුජ, ආහාරජ කියලා චතු සමුත්ථානක රූප කලාප. චතු සමුත්ථානක රූප කලාපයන්ගේ තියෙන ඕජා කියන රූපයක්. ඒ රූපේ තමයි ආහාර කටට ගත්ත ගමන්ම රූප පොදාන්න පටන් ගන්න. ඒක ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ඕජාසමක රූප. ඒ හැර අපි අනුභව කරන ආහාරයේ ශරීරගත වෙලා තන කීපයක් ඇතුළත එය තනිලා නැත්තම් ගිරාපත් වෙලා රස ඕජාවක් ලේප එකතු වෙනවා. ඒ රස ඕජාවෙන් එක එක බස්සිලයෙන් පවා ඕජාසමක රූප පුදවනවා. ඒකට කියනවා ආහාර සමුත්තාන රූප කියලා. අර අනෙක් මුලින් සඳහන් කළේ කර්ම ප්‍රත්‍ය ආහාර ආහාරජ රූප චිත්ත ප්‍රත්‍ය ආහාරජ රූප කුතු ප්‍රත්‍ය ආහාරජ රූප දැන් මේ ආහාරයෙන් පමණක් ලැබෙන රූපයට කියනවා කවර මේ ආහාර ප්‍රත්‍ය ආහාර කියලා. එතකොට මේ විදිහට සතරාකාර රූප කලාපයන් ඉතේන ඕජා රූපය රූප පොදයන් සමර්ථ වෙනවා පිටින් ගන්න ආහාරය නිසා. මිනිස් ජීවිතයෙන් පිටින් ගන්න ආහාරයෙන් දවස් 7ක්ම ආහාර රූප පරම්පරාව උපදවන්න පුළුවන්. එනිසා තමයි මනලව රහතන් වහන්සේලා දවස් 7ක් පමණක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නේ. ඊට වඩා ඉන්න බෑ. බබලව නම් කල්ප ගණන් නිරෝධ සමාපත්තියෙන් ඉන්නවා. බබලව ආහාර උපජීවනයක් නැති නිසා. ඊළඟට පස්ස ආහාරය කියන්නේ ස්පර්ශය. ස්පර්ශය තමයි වේදනාව උපදවන්නේ. වේදනාව ත්‍රිවිධ වේදනාව උපදවන බැවින් ස්පර්ශය පස්ස ඡයසිකය ආහාරයක්. මනෝ සංචේතනාව කියන්නේ ප්‍රතිසන්දේ ගෙන දෙන කර්ම චේතනාවයි. ප්‍රතිසන්දි විඥාන ප්‍රතිසන්දි විඥාන ගෙන දෙන්නේ මේ මනෝ සංචේතනා ආහාරයයි. මනෝ සංචේතනා කියන්නේ ප්‍රතිසන්දි දායක කුසල කර්ම හා අකුසල කර්මයි. ඊළඟට විඥානාහාරය තමයි නාම රූප දෙක උපදවන්නේ. නාම කිව්වේ ඡායසික ධර්ම, රූප කිව්වේ චිත්ත සමුත්ථාන කර්මජ රූපත් ඒකට අයිති වෙනවා. එතකොට මේකේන විඥානය නිසා නාම රූප උපදවනවා. මෙන්න මේක නිසා තමයි ඒවට ආහාර කියන්නේ. එතකොට මේ ආහාර හතරෙන් එකක් රූප ආහාර තුනක් නාම ආහාර. මනස ලෝකේ ආහාර හතරම තියෙනවා. දිව ලෝකෙත් තියෙනවා. දිව ලෝක හයයි. බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ ආහාර තුනයි. පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. අසංග භවයේ කිසිදු ආහාරයක් නැහැ. එවාගෙම අනිත් භවයන්හි ආහාර අරූපී නාම ආහාර තියෙනවා. ඒකට මෙතන සඳහන් වෙනවා ආහාරය ආબોධ කර ගැනීම සම්මාදිට්ඨියයි. ආහාර සමුදය කියේ තණ්හාව. ආහාර නිරෝධය කියේ තණ්හා නිරෝධය. ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මේ හතර යම් කෙනෙක් ආબોධ කරගත්තා නම් එපමණකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා ඍජුව ගමන් කළ දිස්න සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙනවා ධර්මයේ නොසලන සද්ධා ඇත්තෙක් වෙනවා සද්ධර්මයට ඇතුළත් වූ කෙනෙක් වෙනවා ඔය වගේම සඳහන් වෙන ඊළඟට චතුරාර්ය සත්‍යය දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යම් වෙලාවක පටන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා නම් අන්න සම්මාදිට්ඨිකයි සමුදය සත්‍ය අවබෝධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි නිරෝධ සත්‍ය අවබෝධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි මාර්ග සත්‍ය අවබෝධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි. මේක හැම අරමුණකදීම අවබෝධ කරගන්න සමර්ථ වෙනවා සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. අපි හිතා බලමු දැන් අපට යාන වාහන පේනවා. මේ යානේ වාහනය දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කරගන්නවා. මොකක්ද මේකේ තියෙන දුක්ඛ සත්‍ය? ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් එහි තියෙනවා දුක්ඛ සත්‍ය. ඒකට කියන සං දීලන සංකත සංతాප විපරිණාම කියන අර්ථ හතර ඔය වාහනේත් තියෙනවා. අචේතනික වස්තු වලත් තියෙනවා. සත්ව సంతාන තුලත් තියෙනවා. ඒ හැම දෙයකම තියෙනවා පීලන සංකත සංతాප විපරිණාම අර්ථ හතර. ඒ අර්ථ හතර යමක තියෙනවා නම් ඒක තමයි දුක්ඛ සත්‍ය. පීලන කියන්නේ පෙළෙන බව. ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් පෙළෙනවා. සංකත කියන්නේ නැවත නැවත සකස් වෙනවා. සංతాප කියන්නේ දැවෙනවත් වෙනවා. විපරිණාම කියන්නේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා වෙනස් වෙනවා. හැම දෙයකම මේක තියෙන එක තමයි දුක්ඛ සත්‍යය. සමුදය කියන්නේ ඒ දුක උපදවන හේතුව. දුක උපදවන හේතු තියෙන රාශියක්. ඒ නූතන ගන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති හේතු රාශියකින් තමයි මේ දුක නැත නැත උපදවන්නේ. ඒකේ ලක්ෂණ හතරක් තියෙනවා. ආයෝහන, නිදාන, සංයෝග, පරිබෝධ. නැත නැත දුක රැස් කරනවා. දුකට හේතු රැස් කරනවා ආයෝහන. නිදාන දුකට නිදානයක් වෙනවා. රෝග නිදානයක් වගේ. සංයෝග දුකෙන් දුක ගැටලනවා. පරිබෝධ දුකෙන් එතර වෙන්න නොදී බාධා කරනවා. මේක සත්ව සංතාන තුල පමණයි පවතින්නේ සමුදේ සත්‍යය. නිරෝධයේ කිව්වේ ඒ දෙකෙන් තොර වූ නිර්වාණ ධාතුව. ඒ තේනවා තේරුම් හතරක්. නිස්සරණ, විවේක, අසංකත, අමත. නිර්වාණ ධාතුව නිස්සරණයි. මේ කියන්නේ දුක්ඛ සත්‍යයෙන් සමුදය සත්‍යයෙන් නික්මුණු තැන බැවින් නිස්සරණයි. විවේකය දුක්ඛ සත්‍යයෙන් සමුදය සත්‍යයෙන් තොර බැවින් විවේකයි. අසංකත හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා සාන්ත ස්වභාවයක්. අමත ඇතිවීමක් නැතිවීමක් නැති බැවින් අමෘතයි. අමෘත කියන්නේ මරණයක් නැහැ කියන එකයි. එතකොට මේ ලක්ෂණ අතර තියෙන යම් ධර්මතාවකද ඒකට කියනවා නිරෝධ සත්‍යය. මාර්ග සත්‍යය නම් දුක්ඛය පිරිසිඳින සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ලක්ෂණ හතරක් තියෙනවා. අර්ථ හතරක්. නීයාන හේතු දස්සන ආධිපති ආධිපතිය. නීයාන කියන්නේ පමුණුවනවා. ඒක නිරෝධය පනවා. හේතු කියන්නේ චතුස්සත්‍ය ආબોධයට හේතුවක් වෙනවා. දස්සන කියන්නේ නිර්වාණය අරමුණු කරනවා. අධිපති කියන්නේ දුක්ඛය සමුදය අභිදවාගෙන පවතිනවා. නිසා අධිපති අර්ථය මේ කියන ධර්මතා හතර යම් වෙලාවක නුවණින් ආબોධ කරගන්නවා නම් එයින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මා දිට්ඨික වෙනවා. උන්වහන්සේගේ සම්‍යක් දෘෂ්ටිය ඍජුව පවතිනවා. නවලෝතර ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව අචලව පවතිනවා. නවලෝතර ධර්මයට ඇතුළත් වූ කෙනෙක් වෙනවා. ඊළඟට දේශනා කළ ජරා මරණ. ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ජරා මරණ අවබෝධ කරගත්තා නම් ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අවබෝධ කරගත්තා නම් සම්මා දිට්ඨික වෙනවා. ජරා මරණ කියන්නේ උපන්න ස්කන්ධයන්ගේ මිහි කිරීම මොහරීම ජරාවයි. මරණය කියන්නේ බිඳියාව මරණයයි. ඒතකොට මේ ජරා මරණ දෙක ආબોධ කරගන්නවා. ජරා මරණ හේතුව ජාතියයි. ජාතිය ආબોධ කරගන්නවා. ජරා මරණ නිරෝධය ජාති නිරෝධයයි. ඒක ආબોධ කරගන්නවා. ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය ආબોධ කරගන්නවා. එතකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. සම්මාදිටිය ඍජුව පවත්නා කෙනෙක් වෙනවා. නවලෝතුරා ධර්මයේ අචල ප්‍රසන්න කෙනෙක් වෙනවා. නවලෝතුරා ධර්මයේ පිවිසි කෙනෙක් වෙනවා. ඊළඟට දේශනා කළ ජාති ජාතිය, ජාති සමුදය, ජාති නිරෝධය, ජාති නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව ආબોධ කරගන්නවා සම්මාදිට්ඨිකය. ජාතිය නම් විස්කන්ධයන්ගේ 15 වීමයි. එතකොට මේ ಜಾති අවස්ථා අණ්ඩජ ජලාභුජ සංසේදජ උපපාතික අවස්ථා හතරකින් සිද්ධ වෙනවානේ. ඒ ಜಾති ආબોධ කරගන්නවා. ಜಾතියට හේතුව කර්ම භවය. කර්ම භවයේ ජාතියේ සමුදයයි. කර්ම භවයාගේ නිරෝධය ජාත නිරෝධයයි. කර්ම භවයාගේ නිරෝධය සඳහා වැඩි යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය ජාති නිරෝධ ගාමනයේ ප්‍රතිපදා. මෙල එකින් එකට ආબોධ කර ගැනීමෙන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිට්ඨික වෙනවා. නාසිකේ සම්්‍යද්ෘත්‍ය ඍජුව පවතිනවා. නවලෝකුරා ධර්මයෙහි අතල ප්‍රසන්න කෙනෙක් වෙනවා. එවාගෙම ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් වූ කෙනෙක් වෙනවා. ඊළඟට භවය භවය කියන එකේ කොටස් දෙකක් තියෙනවා භවය භව සමුදය භව නිරෝධය භව නිරෝධගාමිනී ප්‍රතිපදාව භවය නමින් කර්ම භවය හා උපපත්ති භවය දෙකක් තියෙනවා කර්ම භවය නම් කුසල කුසල ධර්ම සම්භාරයයි ලෞකික කුසල කුසල ධර්ම සියල්ලම කර්ම භවයයි ඊළඟට උපපත්ති භවය කියන්නේ අර ಜಾති වශයෙන් උපදිනු ලබන ස්කන්ධයි ಜಾති කියන උත්පත්තියටපත් වෙන ස්කන්ධ ආයතන ධාතු මේවා තමයි උපපත්ති භවය කියන්නේ. උත්පත්ති නෙමෙයි උපපත්ති. උපපත්ති භවය. එතකොට කර්ම භවය හේතුයෙන් ධාතුවේ පාලවන්නේ යම් ස්කන්ධ සමූහයක්. ආයතන සමූහයක් ධාතු සමූහයක්. නිසා ඒකට කියනවා උපපත්ති භවය. එතකොට මේ කර්ම භවයට හේතුව උපාදානයයි. කර්ම භවයට සමුදය උපාදානයයි. කර්ම භවයගේ නිරෝධය උපාදාන නිරෝධයයි. උපාදාන නිරෝධයේ පිළිබඳ මාර්ගය ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයයි. උපාදාන කියනකොට එතන හඳින් ඇඳින් වෙනවානේ උපාදාන හතරක් කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. සම්පින්දනය කරාම දෙකයි සංහා දිට්ඨි දෙක. මේ උපාදාන හතර නිසායි කර්ම ධමයක් සිද්ධ වෙන්නේ. ඒක ආબોධ කරගන්නවා. ඒ උපාදාන නිරෝධය නිර්වාණයයි. බාධා නිරෝධගාමනයේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කරගත්තා නම් සදා සම්මාදිට්ඨිකයි. ඒ වගේම දෘෂ්ටිය ඍජුව පවත්නා කෙනෙක්, ධර්මයේ අචල ප්‍රසන්න කෙනෙක්, සද්ධර්මයට ඇතුළත් වූ කෙනෙක් බාටපත් වෙනවා. ඊළඟට තණ්හාව. දැන් උපාදානියක් දැනගන්න උපාදාන සමුදය, උපාදාන නිරෝධ, උපාදාන නිරෝධගාමිනී ප්‍රලාව. උපාදාන හතර දැන් කෙටියෙන් කියවුණ උපාදාන කියන්නේ දැඩිව ගැනීම. තණ්හා දල්ලත් දිට්ඨි ආදි වශයෙන් හඳුන්වනවා තෘෂ්ණාවේ දැඩි බව හා මිත්‍යා දෘෂ්ටියයි උපාදාන කියන්නේ. උපාදානයේද සමුදය වුණේ තෘෂ්ණාව. උපාදාන නිරෝධය නම් තෘෂ්ණා නිරෝධය. උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කර ගැනීම සම්මා දිට්ඨිකයි. ඒ හතර ආબોධ කර ගැනීමෙන් සම්ඥා දෘෂ්ටිය ඍජු වෙනවා. ධර්මයේ අචල ප්‍රසන්න කෙනෙක් වෙනවා. නවලෝතුරා ධර්මයට ඇතුළත් කෙනෙක් වෙනවා. ඊළඟට සන්නාව තණ්හාව, තණ්හා සමුදයත්, තණ්හා නිරෝධයත්, තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් ආબોධ කරගන්නවා. තණ්හාව නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් හැඳින්වෙන ලෝභයයි. ඒ තණ්හාවේ යථා තත්ත්වය ආબોධ කරගන්නවා. තණ්හාවට හේතුව වේදනාවයි. වේදනා නිරෝධය නිරෝධයයි. එවාගෙම ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කර ගැනීමෙන් සම්මා දිට්ඨිය ඍජු වෙනවා, අචල ප්‍රසන්න වෙනවා. ඒ වගේම ධර්මයේ පිහිටි කෙනෙක් වෙනවා. ඊළඟට වේදනාව, වේදනාව දැනගන්නවා, වේදනා සමුදය, වේදනා නිරෝධය, වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර වගේමයි. ඊළඟට පස්සය, පස්සය දැනගන්නවා, පස්ස සමුදය, පස්ස නිරෝධය, පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. වේදනාව නම් චක්කු සම්පස්සජා වේදනා ආදී වශයෙන් දොරටු වශයෙන් හයක් තියෙනවා. ඒ වේදනා හයට හේතු වන්නේ පස්ස හය. ඒක තමයි වේදනා සමුදය. වේදනා නිරෝධය නම් පස්ස නිරෝධයයි. පස්ස නිරෝධ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. පස්සය පස්සය ආબોධ කරගන්නවා පස්ස සමුදය පස්ස නිරෝධය පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. පස්සය නම් චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී වශයෙන් ලැබෙන ස්පර්ශ හය. පස්ස සමුදය නම් සලායතන. පස්ස නිරෝධය නම් සලායතන නිරෝධය. පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. එවාගෙම සලායතන ආબોධ කරගන්නවා සලායතන හේතු සමුදය සලායතන නිරෝධය සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව. සලායතන නම් චක්කායතන සෝතායතන ආදී ආධ්‍යාත්මික ආයතන 6. සලායතන සමුදය නම් නාම රූප. සලායතන නිරෝධය නම් නාම රූප නිරෝධය. සලආතර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. වගේම නාම රූප දැනගන්නවා නාම රූප සමුදය නාම රූප නිරෝධය නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නාමය නම් දෙපණච්ඡායසිකයයි. රූපය නම් අතිවිශ රූපයයි. මේ නාම රූප ආબોධ කරගන්නවා. නාම රූපයට හේතුව විඥානය. නාම රූප නිරෝධය විඥාන නිරෝධයයි. නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එසේම විඥානය ආબોධ කර ගන්නවා විඥාන සමුදය විඥාන නිරෝධය විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ අතර ආબોධ කර ගන්නවා විඥානයෙන් සිත් ලෞකික සිත් 81යි එවාගෙම විඥාන සමුදය නම් ඔතන කෙලින්ම කියනවා විපාක විඥාන හැටියට විපාක විඥාන වශයෙන් ගත්තොත් ලෞකික විපාක විඥාන 32යි එවාගෙම විඥාන සමුදය නම් සංස්කාරයි සංස්කාර නම් කර්ම චේතනා විෂිනාමයයි ලෞකික කුසල අකුසල චේතනා විෂිනාමයයි විඥාන නිරෝධය නම් ඒ කුසල අකුසල සංස්කාර නිරෝධයයි විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි එසේම සංස්කාර දැනගන්නවා සංස්කාර සමුදය සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව සංස්කාර නම් අකුසල චේතනා 12යි ලෞකික කුසල චේතනා 17යි මේ විෂිනාමයට කියනවා සංස්කාර සංස්කාර හේතුව නම් අවිද්‍යාව සංස්කාර සමුදය අවිද්‍යාව සංස්කාර නිරෝධය අවිද්‍යා නිරෝධයයි සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි ඊළඟට අවිද්‍යාව අවබෝධ කරගන්නවා අවිද්‍යාව නම් මෝහයයි බුද්ධ ආදී අටතල නොදන්නාකමයි චතුරාර්ය සත්‍ය දැන නොදන්නාකමත් අවිද්‍යාව එවාගෙම චතුරාර්ය සත්‍ය සහිත අතීතාංශය අනාගතාංශය ප්‍රතිසම්පාද මේ ධර්ම නොදන්නා බව අවිද්‍යාවයි ඒ අවිද්‍යාවට සමුදය වූයේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රව හතර නිසා අවිද්‍යාව හටගන්නේ. අවිද්‍යා නිරෝධය නම් ආශ්‍රව නිරෝධයයි. අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට ආශ්‍රව ආબોධ කරගන්නවා ආශ්‍රව සමුදය ආબોධ කරගන්නවා ආශ්‍රව නිරෝධය ආબોධ කරගන්නවා ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව ආબોධ කරගන්නවා ආශ්‍රව නම් මේ හැඳින්වූ කාම ආශ්‍රව භව ආශ්‍රව කියන තෘෂ්ණාවත්, ditthාශ්‍රව කියන දෘෂ්ටියත්, අවිද්‍යාශ්‍රව කියන මෝහයත් ආબોධ කරගන්නවා. ආශ්‍රව සමුදය නම් අවිද්‍යාවයි. අර අවිද්‍යාවට ආශ්‍රව සමුදය වුණා ආශ්‍රවයන්ට අවිද්‍යා සමුදය වෙනවා අඤ්ඤමඤ්ඤ පත්‍යෝ. ඒ වගේම ආශ්‍රව නිරෝධය නම් අවිද්‍යා නිරෝධයයි. ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් බොහෝම සංක්ෂේපයෙන් මේ කොටස් ඉදිරිපත් කළේ එකින් එකට සමාන බැවින් හැබැයි මේ අභ්‍යන්තරය විස්තර විවරණ වශයෙන් ගත යුතු ධර්ම කොටස රාශියක් තියෙනවා. කොටින්ම පටිච්චසමුපාදය. දැන් මෙතන කියවුණ කුසල අකුසල කොටස එකයි ආහාර කොටස ඒ වගේම චතුරාර්ය සත්‍ය එතන තුනයි මේ පටිච්චසමුපාදයේ මොකද පද 13ක් කියවුණා. ජරා මරණ පතන් ආශ්‍රව දක්වා පද 13ක් කියවුණා. මේ සියල්ල 16යි. මෙතන ප්‍රශ්න සාකච්ඡා 16යි. සංක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡා 16යි. එවාගෙම පිළිතුරු කැටි පිළිතුරු 16යි විස්තර විවරණ පිළිතුරු 16 කියලා 64 ආකාරයකින් මේ සූත්‍ර දේශනාවේ දහම් පද විස්තර කර යුතු තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ මේ සම්මා සූත්‍රයේ මධ්‍යම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරයය වර්ගයේ 9 වෙනි සූත්‍රයයි මේක පෙරලා බලන්න. හැබැයි මේ සූත්‍රය බැලුව පමණින් සියල්ල ආબોධ වන්නේ නැහැ. මේවා සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම විදර්ශනාත් නංවන හැටි අහගන්නට ඕනේ. අත්ත වශයෙන්ම මේ සම්මාදිට්ඨි සූත්‍රයෙහි මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනේ වුණා කියනවා නම් නිවැරදි. මුළු බුද්ධ ධර්මයේ මෙතන සම්පින්දනේ වෙනවා. මෙතන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර මුලින් සඳහන් කළානේ සම්මාදිට්ඨි පුද්ගලයන් තුන්දෙනෙක් ඒ තුන්දෙනාගෙන් සයික්ෂ සම්මාදිට්ඨිකයා ගැනයි මේ දේශනේ පැවැත්වුවේ. ඒ කියන්නේ ප්‍රතොජන සම්මාදිට්ඨිකයාටත් මේක අත්‍යවශ්‍යයි. ප්‍රතොජන සම්මාදිට්ඨික කියන්නේ කල්යාණ ප්‍රතොජනය. අධිගම නොලබපෝ සීලවන්ත ගුණවන්ත ප්‍රතිපත්ති පුරන බෞද්ධයා. කල්යාණ ප්‍රතොජනය. ඒ තැනත් මේක අත්‍යවශ්‍යයි. ඊළඟට මේක දේශනේ ඉරිගෙන වැටෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන ශෛෂයන් වහන්සේලාටයි. සෝවාන් පලස්ත සකදාගාමි පලස්ත අනාගාමි පලස්ත තුන් දෙනා. මාර්ගගත හතර දෙනෙක් ඉන්නවා ශිෂ්‍ය. නමුත් මාර්ගගත හතර දෙනා හඳුන්වන්නේ මාර්ගයේ පිණිස පිළිපන්නවුන් හැටියටයි. සෝවාන් මාර්ගයට පිළිපන් මාර්ගයේ පිණිස පිළිපන් අය තිසරණගත බෞද්ධයාගේ පටන් ඔක්කොම අයිති. සෝවාන් මාර්ගයේ සඳහා තමයි තිසරණගත බෞද්ධයා පවා ගමන් කරන්නේ. ඒ සියල්ලම අයිති වෙන නිසා සෛඛ්‍යයන් වහන්සේලා හත් දෙනෙක් ගැනෙනවා අසෛඛ්‍යයන් වහන්සේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ මේ සියල්ල සම්පූර්ණයි. සෛඛ්‍යයන් වහන්සේලාටයි තා පිරෙන්න තියෙන්නේ. ඊළඟට ප්‍රත්‍යඥ සම්මා දිට්ඨික කල්යාණ ප්‍රත්‍යඥ උතුමන්ද විපස්සනා වශයෙන් මේ කොටස් අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් මේ සම්මා දිට්ඨි සූත්‍රය මේ විදිහට සවිස්තරව දේශනා කළ අතරතේ බලවත් ප්‍රසාදයටපත් වූ ඒ භික්ෂුන් වහන්සේලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ඉෂ්ටිකව ගෞරව කළා. ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ දේශනා විශිෂ්ටයි. අතිශයින් විශිෂ්ටයි ස්වාමීනි යටිකුරු කළ දෙයක් උඩුකුරු කළා වගේ අපට ප්‍රඥාව උඩුකුරු වුණා. වැසම දෙයක් විරුත කළා වගේ අපේ ප්‍රඥාව විරුත වුණා. පාර වැරදුණු කෙනෙකුට පාර කියාපාන්න වගේ අපට නියම පාර හරියට පැහැදිලි වුණා. ඒ වගේම අන්ධකාරයේ පහනක් දැල්ලුවා වගේ අපට වඩාත්ම මේ ධර්ම ආලෝකය ලැබුණා. එනිසා ආයස්මත් සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේගේ දේශනය අතිශයම විශිෂ්ටයි කියලා අනුමෝදන් වෙමින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දිස්තුති කළා. දැන් මේ දේශනයේ සරුවක්ඥන් වහන්සේගේම දේශනා මාතෘකාවක් විවරණය කළ බැවින් ඒක බුද්ධ භාෂිතයක් හා සමාන සූත්‍ර දේශනාවක්. එසා මේ දේශනාවන්ට අනුරූපව අපි මේ ධර්ම කොටාසය මනමින් හදාරන්නට ඕනේ. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ කියන එක රං රුවන් වාගේ අගනා දෙයක්. පුළුවන් තරම් මේ ගැඹීර ධර්මයන් අපි කියවන්නට ඕනේ. එකවරක් නේ සියවරක් හරි කියවන්නට ඕනේ. සියවරක් නේ දෙතුන් සියවරක් හරි කියලා කියලා අපි මේක තේරුම් ගන්න අදිස්ථාන කරන් උත්සාහ කරන්නට ඕනේ. එකවරක් කිව්වට වඩා දෙවරක් කියනකොට වැටෙනවා. දෙවරක් කිව්වට වඩා තුන්වෙනි වාරේ වැටෙනවා. මේ වාගේ වාරෙන් වාරය වැඩි වැඩියෙන් වැටෙන්න පටන් ගන්නවා මේ ධර්ම කොටස. මේ ආબોධ කර ගැනීමෙන් අපේ సంతානය අර විපස්සනා වීතියට බැස ගන්නවා. විපස්සනා කියන්නේ පරමාර්ථයන් අරමුණු කරගන්න ප්‍රඥාවයි. සම්මුතිය අරමුණු කරගන්නේ සමත භාවනාවයි. ප්‍රඥාවෙන් තමයි පරමාර්ථය අරමුණු කරගන්නේ විපස්සනාවයි. සූත්‍ර පිටකයේ තිබුණත් අභිධර්ම පිටකයේ තිබුණත් පරමාර්ථ ධර්මයන් අරමුණු කරගෙන විපස්සනා වඩන්නේ. අභිධර්ම පිටකයේ ඍජුවම පරමාර්ථ ධර්මයන් විස්තර කරන දේශනාවයි. සූත්‍ර පිටකයේ පරයාය වශයෙන් පරමාර්ථ ධර්මයන් පැහැදිලි කරනු ලැබෙනවා ඒ ආහන පුජ්‍යලයන්ගේ ප්‍රමාණයට. එනිසා මේ විපස්සනාට පාදක වෙන විදර්ශනා විහිතියට බැස ගන්න ලැබෙන මේ උපේව නැත නැත අපේ ශ්‍රවණය කරන්නත් එවාගෙම කියවන්නට සාකච්ඡා කරන්නටත් අදිස්ථාන කර ගනිමු. අපට මේ ජීවිතයේම මේ චතුරාර්ය සත්‍යයේ ප්‍රතිසම්පාද වෙන ධර්මයන් අනුබෝධ වශයෙන් හරි ඒ කියන්නේ මාර්ගඵල ලබනවා නම් එසේම වේවා එසේ නොතොත් අනුබෝධ වශයෙන් මේවා සුතමේ ඥානයෙන් චින්තාමේ ඥානයෙන් භාවනාමේ සම්‍යක් දෘෂ්ටියෙන් ආબોධ කරගන්නට අපට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයෙන් අපේ සිතේ ප්‍රඥා ආලෝකය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. දැන් කාල වේලාව සම්පූර්ණයි. ඊළඟට තියෙන බෝධි පූජා කටයුතුනේ. ඒ නිසා අපි මෙතකින් මේ දේශනය સમાප්ත කරන්න බලාපොරොත්තු වෙමු. හැබැයි මේ මාතෘකා කළ දේශනයේ පැය 6ක් 7ක් නමුත් දේශනා කරන්න කරුණු රාශියක් තියෙනවා. එහෙම අවස්ථාවක් නැවතත් ලැබේවා කියලා පින්තුම් ප්‍රාර්ථනා කරමු. ඒ කල මේ දේශනාව පැවැත්වීමේ පරමාර්ථය දින හතක් වේලියට මේ පින්කම් පෙළ පැවැත්වීමේ පරමාර්ථය දවස් වසරකට පෙර අපවත් ඒ වදාළ සේ කල්යාණ ධර්ම සංවිධානයේ නිර්මාතෘවර එවාගේම ලක්ෂ සංඛ්‍යාත ජනකාවට සුගති මඟ නිවන් මඟ පහදා දුන්න එවාගේ මෙලොව වශයෙන් ප්‍රතිපත්ති ගරුක ජීවිත සම්පා සකස් කර ගැනීමට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වුණ පූජ්‍ය බෝධිසත්ව ගුණෝපේත හෝතේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේ සිහිපත් කිරීමේ පරමාර්ථයයි. එසා අද මෙතෙක් වේලා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද දින හතක් මුළුල්ලේ පැවැත්වූ පින්කම් දෙලින්ද ගත දවසේ සිදු කරන <clears throat> මහේසාක්‍ය සංඝගත දක්ෂිනාමය මහා පින්කමෙන්ද ජනතානිසංස ධර්මයේ ප්‍රාර්ථනා පරිද්දෙන් ලෝතුරා බුදුබව අත් වේවා කියලා අපේ කරුණාවෙන් ආ ගෞරවයෙන් පින් පමුණුවමු